හැම දිනාටම තෙරුවන් සරණයි. අද දවසෙත් අපි සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. පසුගිය සති හතක් මුළුල්ලේම මජ්ක්‍ධිම නිකායේ ප්‍රථම භාගය කියන්නේ මූල පණ්ණාසකේහි දෙවන සූත්‍රය වන සබ්බාසව සූත්‍රය මූලික කොටගෙන කෙලස් දුරු කරන විවිධ උපාය මාර්ග කියන මාතෘකාව පදනම් කොටගෙනයි අපි මේ ධර්මදේශනා මාලාව සහ සාකච්ඡා මාලාව පවත්වාගෙන ආවේ. අදෙහි අවසාන කොටස ආශ්‍රව ධර්ම දුරු කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ එහි දේශනා කරන ක්‍රම හතෙන් හත්වෙනි කාරණයයි අද අපට සාකච්ඡා කරන්නට තියෙන්නේ. අත්ති ආසවා භාවනා පහතබ්බා මහණෙනි ආශ්‍රව ධර්ම දුරු කළ යුතු ක්‍රම අතර භාවනාවෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ධර්මය පවතිනවා කියලා බුදුරජාණන් වහන්සේ එහිදී පැහැදිලි කරන්නේ. එතකොට කුමක්ද භාවනාවෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ධර්ම කියලා දක්වන්නේ කියන බව එම සූත්‍රයේහි පැහැදිලි කරනෝ මහණෙනි භාවනාවෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවය කවරහුදයත් මහණෙනි මේ ශාසනයෙහි මහානතෙමේ නුවණින් සලකා විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැඹුරු වූ සති සම්බොජ්ජංගේ වඩයි ධම්මවිචය සම්බොජ්ජංගේ විරිය සම්බොජ්ජංගේ පීති සම්බොජ්ජංගේ පස්සද්ධි සම්බොජ්ජංගේ සමාධි සම්බොජ්ජංගේ උපේක්ඛා සම්බොජ්ජංගේ වඩයි එතකොට මේ විදිහට තමයි පැහැදිලි කරන්නේ සති ධම්මවිච විරිය පීති පස්සද්දි සමාධි උපේක්ඛා කියන මේ බොජ්ජංග ධර්ම හත නිවන අරමුණු කොටගෙන පුරුදු පුහුණු කිරීම තමයි මෙහි භාවනා හැටියට හඳුන්වන්නේ. එතකොට ඒ සප්තබොධ්‍යංග ධර්ම දියුණු කිරීම සංඛ්‍යාත භාවනාවෙන් භාවනා කියන වචනේ තේරුම වඩනවා වැඩි දියුණු කරනවා කියන අර්ථයයි. එතකොට මෙහි ඍජුවම බොජ්ජංග ධර්ම 7 වැඩි දියුණු කිරීම ගැනයි බුදුරජාණන් වහන්සේ අවධාරණය කරන්නේ. එතකොට මේ බොජ්ජංග ධර්ම 7 යම්කිසි කෙනෙක් වඩනවා නම් ඒතනත්තාගේ චිත්තසංතානෙහි අවශේෂ බෝධිපාක්ෂික ධර්මත් අනිවාර්යෙන් ඊට අනුරූපීව වර්ධනය වෙනවා. ඒ බව තථාගතයන් වහන්සේම දේශනා කරනවා. යමෙක් බොජ්ජංග ධර්ම වඩනවා නම් අවශේෂ බෝධිපාක්ෂික ධර්ම වැඩෙනවා. යමෙක් ආරෂ්ඨාංග මාර්ගයේ වඩනවා නම් අවශේෂ බුද්ධංග ධර්ම වැඩිනවා මේවා එකකට එකක් සම්බන්ධ ධර්මතා නිසා එතකොට අපි පසුගිය සතිවලදී කතා කළේ දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ධර්ම පළමු කාරණේ හැටියට ඊළඟට දෙවන කාරණේ හැටියට සති සංවරයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ධර්ම තුන්වෙනි කාරණේ හැටියට ප්‍රත්‍යවේක්ෂා නුවණින් සංවර කළ යුතු ඥාන සංවරයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ධර්ම ඊළඟට හතරවෙනි සහ පස්වෙනි කාරණා දෙක අපි එකට අරගෙන කතා කළා ශාන්ති සංඛ්‍යාත ඉවසීමෙන් සහ පරිවර්ජන සංඛ්‍යාත දුරු කිරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ධර්ම ඊළඟට පසුගිය සතියේ අපි කතා කළේ වීර්ය සංඛ්‍යාත දුරු කිරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ධර්ම. එතනදී අර ඊට කලින් සතියේදී අපි කතා කළේ බාහිර කරුණු බැහැර කිරීම, පසුගිය සතියේදී කතා කළේ මනසේ පහළ වෙන ක්ලේශ ධර්ම, අසත් ධර්ම, පාප ධර්ම නොයවසා දුරු කිරීම වශයෙන් කොහොමද ක්ලේශ ධර්මයන් දුරු කරන්න කියන බව. එතකොට අද හත්වෙනි කාරණේ හැටියට මේ බොජ්ජංග ධර්ම නැවත නැවත වැඩිමින් දියුණු කිරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ධර්ම පිළිබඳවයි තථාගතයන් වහන්සේ මෙහිදී පැහැදිලි කරන්නේ. එතකොට අපිට මෙහිදී අපේ රේරුකාණේ මහානායක හාමුදුරුව විසින් සම්පාදනය කරලා තියෙන බෝධිපාක්ෂික ධර්ම විස්තරය නැමැති ධර්ම ග්‍රන්ථයේ ඉතාම හොඳ අපි කාටත් සරලව තේරුම් ගන්නට පුළුවන් විග්‍රහයක් උන්වහන්සේ දක්වලා තියෙනවා මේ බොජ්ජංග ධර්ම පිළිබඳව. ඒ කාරණේ අපිට මෙහිදී මතු කරලා සාකච්ඡා කිරීම විශේෂයෙන් වැදගත් වෙනවා කාගෙත් අවබෝධය සඳහා. උන්වහන්සේ එහිදී මතු කරනවා සියලුම යෝගාවචරයන් විසින් බෝධ්‍යාංග ධර්ම හැඳිනගත යුතුය. ඒවාහි නිශ්‍රය දත යුතුය. වඩන සැටි දත යුතුය. බොජ්ජංගයන්ගේ වැඩිවීමට හේතු වන ධර්ම දත යුතුය. ඒ ඒ බොජ්ජංගයන් වැඩි යුතු නොවැඩි යුතු කාලය දත යුතුය. උන්වහන්සේෙහිදී කරුණු පහක් දක්වනවා. මෙන්න මේ කාරණා අපි දැනගෙන ඉන්නට ඕන මේ බොජ්ජංග ධර්ම පිළිබඳව. ඉස්සල්ලා බොජ්ජංග ධර්ම හැඳින ගැනීම අවශ්‍යයි. අපි මීට පෙර අවස්ථා දෙකක පමණ මේ බොජ්ජංග ධර්ම පිළිබඳව කතා කරලා තියෙනවා. ඒ තමයි අපි සතිපට්ඨාන සූත්‍රයේ දීර්ඝ වශයෙන් පසුගිය කාල පරිච්ඡේදය තුල සාකච්ඡා කළා. එහිදී අපි බොජ්ජංග ධර්ම පිළිබඳව කතා කළා. එතකොට මේ කතා බහ කරනකොට අපි බොහෝ කොට මේවා පිළිබඳව වෙන වෙනම සාකච්ඡා කළා. වෙන වෙනම කරුණු පැහැදිලි කරන්නට යෙදුණා. ඊළඟට ප්‍රඥාව පිළිබඳව කතා කරනකොටත් ඊට අදාළ බොහෝ කාරණා අපි සාකච්ඡා කරන්නට යෙදුණා. එතකොට මේ අවස්ථා දෙකේදීම අපි බොජ්ජංග ධර්ම පිළිබඳව බොහෝ දුරට කතා බහ කළා. ඒ නිසා මේ මෙහිදී මේ බොජ්ජංග පිළිබඳව සාකච්ඡාව අපි ටිකක් සංක්ෂිප්තව සිද්ධ කරන්න අදහස් කළේ මොකද දීර්ඝ වශයෙන් අපි පැහැදිලි කිරීම සහ සාකච්ඡා කිරීම පසුගිය කාලේ සිද්ධ කරලා තියෙන නිසා. නමුත් එහෙම අපිට අනිවාර්යෙන් මේක කෙටි කළ යුතුයි සංක්ෂිප්ත කළ යුතුයි කියලා නියමයක් නැහැ. සාකච්ඡාවට සම්බන්ධ වෙන අයට අවශ්‍ය විදිහට ප්‍රශ්න මතු කරමින් අවශ්‍ය නම් අපිට තව සති කිහිපයක් වුණත් මේ පිළිබඳව කතා බහ කරන්න ගැටලුවක් නැහැ. මොකද අපිට කාලය පිළිබඳ එහෙම අසවල් දවසට නිම කළ යුතුයි කියලා අවශ්‍යතාවයක් එහෙම ඉලක්කයක් ඇතුව අපි කරගෙන යන වැඩසටහනක් නොවන නිසා. ඉතින් අද දවසේ අපි මේ පිළිබඳව පැහැදිලි කරගන්නට හැකි ප්‍රමාණය බලලා තව ඉතිරි වුණොත් අපි ඊළඟ සතියකට කතා බහ කරන්නට පුළුවන්. එතකොට මහානායක හඳුරු මෙහිදී පැහැදිලි කරන්නේ කරුණු පහක් ගැන යෝගාවචරය අවධානය යොමු කරන්නට ඕන කියලා බව. මොනවද? බොජ්ජංග ධර්ම හැඳින ගැනීම, ඒවාෙහි මිශ්‍රය දැන ගැනීම ඒ වගේම වඩන හැටි දැන ගැනීම ඊළඟට බොජ්ජංග ධර්ම වැඩිවීමට හේතු වන ධර්ම දැන ගැනීම ඒ ඒ බොජ්ජංගයන් වැඩි යුතු නොවැඩි යුතු කාලය දැන ගැනීම ඒකත් ඉතාමත්ම වැදගත් වෙනවා මේ හැම බොජ්ජංග ධර්මයක්ම හැම විටම වැඩිම බුදුරජාණන් වහන්සේ නිර්දේශ කරන්නේ නැහැ ඒකට හේතුව තමයි ප්‍රධාන වශයෙන්ම සිත උදාසීන වෙන වෙලාවට සමාධි බොජ්ජංගය පස්සද්ධි බොජ්ජංගය ආදිය වඩන්නට ගියොත් ඒ තනත්තාගේ මනස තීන මිද්දයට බර වෙනවා උදාසීන වෙලා අලස වෙන්නට තියෙන ඉඩ කඩ වැඩි. ඒ වගේම සිත වික්ෂිප්ත වුණු අවස්ථාවෙහිදී වීර්ය සම්බොජ්ජංගය ධම්මවිචේ සම්බොජ්ජංගය වගේ වඩන්නට ගියොත් ඒතනත්තාගේ සිත වික්ෂිප්ත බව වැඩි වෙන්නට විසිරෙන්නට තියෙන ඉඩ කඩ වැඩි. ඉතින් මේ බඳු අවස්ථාවල සිත උදාසීන වෙනකොට ඒ බඳු තැන්වලදී තමයි අර වීර්ය සම්බොජ්ජංගය ධම්මවිචේ සම්බොජ්ජංගේ වගේ මනස අවදි වෙන බොජ්ජංග ධර්ම දියුණු කළ යුත්තේ වැඩි යුත්තේ ඒ වගේම සිත උදාසීන වෙන අවස්ථාවලදී තමයි සිත වික්ෂිප්ත වෙන අවස්ථාවලදී තමයි සමාධි සම්බොජ්ජංගේ පස්සද්ධි සම්බොජ්ජංගේ ආදිය වැඩි යුත්තේ. එතකොට සති සම්බොජ්ජංගය අපට හැම විටම වඩන්නට යෝග්‍ය කාරණයක් හැටියටයි තථාගතයන් වහන්සේ දක්වලා තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට ඒවා පිළිබඳව යම්කිසි මූලික කාරණා ටික බොජ්ජංග ධර්ම වඩන කෙනා හොඳින් දැනගෙන තියෙන්නට ඕන. එතකොට අපි මීට පෙරත් කතා කරද්දී පැහැදිලි කළා බොජ්ජංග ධර්ම හැටියට හුදෙක් මේ කාරණා හත පමණක් නෙමෙයි ඒ කාරණා හත නිවනට යොමු කරලා පුරුදු පුහුණු කිරීම තමයි සැබවින්ම බොජ්ජංග කියලා හඳුන්වන්නේ. බොජ්ජංග කියන වචනේ තේරුම බෝධියට අංගවන. බෝධි කියලා කියන්නේ අවබෝධය. එතකොට කෙලස් ප්‍රහාණය කරමින් නිර්වාණ අවබෝධය ලබන්නට පුළුවන් අවස්ථා තුනක් තියෙනවා සම්මා සම්බෝධි, පච්චේක බෝධි, ශ්‍රාවක බෝධි වශයෙන්. එතකොට මේ අවස්ථා තුනෙන් යම් අවස්ථාවක මේ අවබෝධය ලබන්නට අංග වෙන, පදනම් වෙන උපකාරක ධර්ම කියන අර්ථයෙන් තමයි බොජ්ජංග කියලා හඳුන්වන්නේ. එතකොට දැන් ඒ සඳහා දක්වන්නේ සති ධම්මවිචය විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන මේ මූලික ගුණාංග හතක්. එතකොට දැන් අපි කතා කළා සති සම්බොජ්ජංග. එහෙම නැත්නම් සම්මා සතිය කියන්නේ සියලුම කුසල ධර්මයන්හි යෙදෙන චෛතසික ධර්මයක්. සෑම කුසලයකම අනිවාර්යෙන් යෙදෙන සෝබන සාධාරණ චෛතසිකයක්. එතකොට ඒ නිසා සාමාන්‍ය කාමාවචර කුසල කුසල කර්ම කරද්දිත් සතිචෛතසිකය එහි ක්‍රියාත්මක වෙනවා. අපි දානයක් දෙද්දී බුද්ධ වන්දනාවක් සිද්ධ කරද්දී තව කෙනෙකුට උපකාරයක් කරද්දී දහම් දෙසද්දී දහම් අසද්දී මේ කවර අවස්ථාවක හෝ අපේ මනසේ කුසල් සිත් පහළ වෙනවා නම් ඒ සෑම කුසලයක් එක්කම සති සම්මොජ්ජ සති නැමැති චෛතසික ධර්මයේ ක්‍රියාත්මක වෙනවා. නමුත් එපමණකින්ම ඒක ලෝකෝත්තර මාර්ගය අවබෝධ කරන්න, කෙලස් ප්‍රහාණය කරන්නට උපකාර වෙන බොජ්ජංග ධර්මයක් බවට පත් වෙන්නේ නැහැ. එහෙම බොජ්ජංග ධර්මයක් බවට පත් වෙන්නට නම් ඒ සඳහා අත්‍යවශ්‍ය කාරණා කිහිපයක් බුදුරජාණන් වහන්සේ මෙහිදී අවධාරණය කරනවා. ඒ තමයි ඉද භික්කවේ භික්ඛු පටිසංකා යෝනිසෝ සති සම්පොච්චංගම් භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සග්ග පරිණාමි. එතකොට කාරණා හතරක් බුදුරජාණන් වහන්සේ අවධාරණය කරනවා. ඒ කාරණා හතර નિවරදිව මතු කරගන්න මූල කාරණේකුත් බුදුරජාණන් වහන්සේ දක්වනවා. ඒ කියන්නේ පස්වෙනි කාරණේකුත් දක්වනවා. බොහෝ තැන්වල මේ කාරණා හතර තමයි දක්වන්නේ. බුදුරජාණන් වහන්සේ මෙහිදී පටිසංඛා යෝනිසෝ නුවණින් මෙනෙහි කරලා නුවණින් කල්පනා කරලා දැන් නුවණින් කල්පනා කළේ නැතිනම් මේ මේ සති සම්බොජ්ජංගයට ඒ ප්‍රඥාව යෙදුනේ නැතිනම් ඒ සති සම්බොජ්ජංගය සාමාන්‍ය කුසලයක් හැටියට ක්‍රියාත්මක වෙනවා ඇරෙන්න විමුක්තියට පාදක වූ ධර්මයක් බවට පත් වෙන්නේ නැහැ. දැන් අභිධර්මයේ පිළිබඳව ඉගෙනගෙන තියෙන පින්නතුන් දන්නවා කුසල් සිත් හැම එකක්ම ඥාන සංප්‍රයුක්ත නැහැ. ඥාන විප්‍රයුක්ත කුසල් සිත් තියෙනවා. එතකොට ඒ ඥාන විප්‍රයුක්ත කුසල් සිතෙත් සති සතිය නැමැති චෛතසිකයේ යෙදෙනවා මොකද ඒක සෝබන සාධාරණ චෛතසික ධර්මයක් නිසා සෑම කුසල සිතකම යෙදෙන නිසා ඥාන විප්‍රයුක්ත කුසල් සිත්වලත් සති චෛතසිකයේ යෙදෙනවා එහෙම යෙදුනා වුණාට ඒක විමුක්තියට ඒක කෙලස් නසන්නට උපකාර වෙන්නේ නැහැ. කෙලස් නසන්නට උපකාර වෙන්නේ හැම විටම ඥාන සංප්‍රයුක්ත සිත්වල යෙදෙන සතිචෛතසිකය. එතකොට ඒක තමයි මෙහිදී බුදුරජාණන් වහන්සේ අවධාරණය කරන්නේ පටිසංඛා යෝනිසෝ. නුවණින් යුක්තව මෙනෙහි කරමින් නුවණින් මෙනෙහි කරලා ඒතනත්තාගේ ඒ සති චෛතසික මෙන්න මේ ගුණාංග වලින් යුක්ත කොටගත්තොත් තමයි ඒ එය විමුක්තියට අංගයක් බවට පත් වෙන්නේ අවබෝධයට අංගයක් බවට පත් වෙන්නේ. එතකොට මොනවද ඒ කාරණා හතර? විවේක නිස්සිත, විරාග නිස්සිත, නිරෝධ නිස්සිත, වොස්සග්ග පරිණාමි. විවේකය අසුරු කොටගත්. විවේකය කියන්නේ කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියලා විවේක තුනක් තියෙනවා. අපි අනුරුද්ධ සූත්‍රයේදී මේවා පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. එතකොට කාය විවේකය කියන්නේ බාහිර වැඩ කටයුතු අධික කරගෙන කාර්ය බහුලත්වයෙන් කය ව්‍යාකූල කරගන්නේ නැතුව ඔරොත්තු දෙන ප්‍රමාණයට කටයුතු සැලසුම් කරගෙන කටයුතු අඩු බව ඒක තමයි කාය විවේක කියන්නේ. හැබැයි කාය විවේකයේ උදාසීන බව සඳහා අලසකම සඳහා නොවේ. ඒ කාය විවේකය පරිහරණය කළ යුත්තේ චිත්ත විවේකය සඳහායි. කුමක්ද චිත්ත විවේකය කියන්නේ? නීවරණ ධර්මයන් දුරු කිරීම සඳහා. එතකොට අපිට කයට විවේකයේ තියන්න ඕන කරන්නේ නිකන් ඇඳක් උඩට වෙලා මේ පැත්ත මේ පැත්ත පෙරලි පෙරලි සෙය්‍ය සුඛ, පස්ස සුඛ, මිද්ධ සුඛ කියන ඒවා ලබන්නට නෙමෙයි. සෙය්‍ය සුඛ කියලා කියන්නේ වැතිරිලා ඉඳීමේ සැපය. පස්ස සුඛ කියලා කියන්නේ මේ පැත්ත මේ පැත්ත හැරි හැරි පෙරලි පෙරලි අර සුව පහසු යහනාවන්ගේ ස්පර්ශය ලැබීමේ සුවය. ඊළඟට මිද්ද සුඛ කියලා කියන්නේ අර උදාසීන බවින් අලස බවින් ඒ විදිහට මනස උදාසීන කරගෙන ඔහේ නිකන් කිසිම කාරණයක් පිළිබඳව උද්‍යෝගයක් උනන්දුවක් නැතිව නිකන් අලසකමින් ඉඳීමේ යම්කිසි ආස්වාදයක් තියෙනවා එතකොට අපි පෙර දිනක සේපත් කළා අර එක මහත්මයෙක් අපිත් එක්කලා කතා කරද්දී මතක් කළා මහත්මයා මේ දවස් එදා දවසේ මම කොහොමද කටයුතු කරන්න කියලා විමසනකොට එතුමා බොහොම පැහැදිලිව කිව්වා හම්දුන්නේ අද අලසකමින් ඉඳීමේ සුවය වින්දයි කියලා. එතකොට ඒ කියන්නේ වෙන මොකක්වත් වැඩක් නැතුව නිකන් ඔහෙ පැත්තකට වෙලා එහෙම නැත්නම් ඇඳේ වැතිරිලා මේ උදාසීනව ඉඳීමේ එක්තරා ආස්වාදයක් පුද්ගලයෝ ලබනවා. දැන් ඒ වගේ දෙයක්නේ ඔය මද්ද්‍රව්‍ය පාවිච්චි කිරීම තුලින් එහෙම අර කායික මානසික උත්තේජනය අවදිවත් බව ඒක උපක්‍රමශීලීව විකෘති කරගන්න. එතකොට අර වඩා තීක්ෂණ විදිහට අරමුණු පිළිබඳව බලන ගතිය ගතියක් එතකොට නැහැ. එතකොට ගත සිත දෙකම අර මද්ද්‍රව්‍ය වලින් දුබල වෙලා හැබැයි ඒකෙන් යම්කිසි ආස්වාදයක් මිනිස්සු ලබනවා. අන්න ඒ වගේ තීන මිද්දය තුලින් අර උදාසීන බව තුලින් අලස බව තුලින් එක්තරා ආස්වාදයක් ලබන. ඒක තමයි මිද්ද සුඛ කියලා කියන්නේ. එතකොට මේ කියන සෙය්‍ය සුඛ පස්ස සුඛ මිද්ද සුඛ විඳිමින් මේ මේ පැත්ත හැරි හැරි ඇඳේ වැතිරිලා අලසකමින් ඉන්නට නෙවෙයි කාය විවේක. ඒ කාය විවේකේ මනස උද්‍යෝගිමත් කරලා මනස අවදි කරලා සතිය පිහිටුවාගෙන පංච නීවරණ ධර්ම දුරු කිරීම සඳහායි. එතකොට පංච නීවරණ ධර්ම දුරු කිරීම කියලා කියන්නේ චිත්ත විවේකය. ඒ චිත්ත විවේකයේ කුමක් සඳහාද? උපදි විවේකය සඳහා. උපදි විවේකයයි කියලා කියන්නේ ක්ලේශ ධර්මයන්ගෙන් සිත නිදහස් කර ගැනීම. ඉතින් උපදි විවේකයේ කියන එක අංග සම්පූර්ණව ලැබෙන්නේ අපට මාර්ගඥානයේදී සෝවාන් මාර්ග, සකෘදාගාමී මාර්ග, අනාගාමී මාර්ග, අරහත් මාර්ග කියන අවස්ථා හතරේදී තමයි ඒ උපදි විවේකය සැබෑවටම අපි ප්‍රත්‍යක්ෂ කරන්නේ. එතෙක් අපට පුළුවන්කම තියෙන්නේ අර తాවකාලිකව හෝ දීර්ඝ කාලීනව. ඒ කියන්නේ Nirodhaය ක්‍රම තුනකට දක්වලා තියෙනවා. තදංග නිරෝධ, විස්කම්මන නිරෝධ, සමුච්ඡේද නිරෝධ වශයෙන්. තදංග නිරෝධ කියලා කියන්නේ తాවකාලිකව ලබන නිවීම. එතකොට කෙලස් දුරු කරනවා తాවකාලිකව. එතකොට විස්කම්මන නිරෝධ කියලා කියන්නේ දීර්ඝ කාලීනව කෙලස් දුරු කරනවා. චිත්ත ඒකාග්‍රතාවය සමාධිය ඇති කරගෙන නීවරණ ධර්මයන් යටපත් කරගෙන දීර්ඝ කාලීනව සිත කෙලසුන්ගෙන් මුදවා ගන්න. එතකොට සමුච්ඡේද නිරෝධ කියලා කියන්නේ තදංග නිරෝධ, විස්කම්බන නිරෝධ, තුන්වෙනි කාරණේ සමුච්ඡේද නිරෝධය. તો සමුච්ඡේද නිරෝධ කියලා කියන්නේ නැවත නොහට ගන්නා ආකාරයෙන්ම ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කිරීම, නිරුද්ධ කිරීම. එතකොට ඒ අවස්ථාව අපට ලැබෙන්නේ මාර්ගඥානයත් එක්කලා. එතකොට ඔන්න ඔය කියන අවස්ථා තුන තමයි විවේක හැටියට හඳුන්වන්නේ. කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක. එතකොට දැන් මේ සති සම්බොජ්ජංගේ වඩන්නේ මේ සම්මා සතිය දියුණු කරන්නේ කුමක් සඳහාද? මෙන්න මේ කියන විවේකය ලැබීම සඳහායි. අර බරපතල විදිහට කය ආකූල ව්‍යාකූල කරගන්නේ නැතිව කාය විවේකයේ ඇති කරගන්න. දැන් අපි පසුගිය සතියේ පිනතුන්ට මතක ඇති අවසානයේට අර මහත්මයෙක් ප්‍රශ්නයක් ඇහුවා සංකප්ප රාගය පිළිබඳව. එතකොට එතනදිත් අපි සිහිපත් කළා අපිට සිත ගැන වගේම මේ කය සංසුන් කර ගැනීම පිළිබඳවත් යෝගියෙකුට අවධානය තියෙන්නට ඕනේ පුහුණු කරන්න ඕනේ. එතකොට කායानुපස්සන සතිපට්ඨානයේ හැටියට කය පිළිබඳව සිහිය පවත්වන්න. කය සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය පිළිබඳ අවධානය පවත්වා ගැනීම. එතකොට ඒ අවධානයත් එක්කලා තමයි අපිට පුළුවන් වෙන්නේ කය සංසුන් කරගන්න, සැහැල්ලු කරගන්න. එතකොට සිහිය කය කෙරෙහි අපි යොදවන්නේ කුමක් සඳහාද? අන්නේ කියන සංසුන් බව සඳහා, සැහැල්ලු බව සඳහා, අර ව්‍යාකූල නොවීම සඳහා, වික්ෂිප්ත නොවීම සඳහා, ඒ වගේම උදාසීන නොවීම සඳහා. කය උදාසීන වෙන්නටත් බෑ, ඒ වගේම වික්ෂිප්ත වෙන්නටත් බෑ. කොහොමද කය වික්ෂිප්ත වෙන්නේ? ලේ ගමනා ගමනය වේගවත් වෙනකොට, ඒ වගේම හෘද ස්පන්දනය වේගවත් වෙනකොට, ආස්වාස ප්‍රස්වාසයේ වේගවත් වෙනකොට. එතකොට කාර්ය බහුලත්වයෙන් අවධානයෙන් තොරව අපි වැඩ කටයුතු කරනකොට මාංශ පේශී අස්ථි මේ මේ සමස්ත පද්ධතියම අර ස්වභාවික ක්‍රියාකාරීත්වයෙන් ඔබට යනවා. ඒ ගිහාම මේ හැමතැනකම යම්කිසි විකෘතියක් ඇති එතකොට ඒ විකෘතිතා සමනය කරගන්නට අපිට පුළුවන් වෙන්නේ කය පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් තිබුණොත් විතරයි. එතකොට මේ කය පිළිබඳව අවධානය පවත්වා ගැනීම කුමක් සඳහාද කරන්නේ අර චිත්ත විවේකයේ සහ උපදි විවේකයේ ඇති කර ගැනීම සඳහායි. එතකොට සිහිය කය ගැනත් පවත්වන්නට ඕන, සිත ගැනත් පවත්වන්නට ඕන. ඒ දැනෙන හැඟීම් දැනීම් පිළිබඳව හෙවත් වේදනා ගැනත් අවධානය පවත්වන්නට ඕන අර ධර්මතාවයන් පිළිබඳවත් අවධානය පවත්වන්න. දැන් ඔය කරුණු හතරනේ කාය කාය වේදනා චිත්ත ධම්ම කියන මේ හතර පිළිබඳවනේ අපි සිහිය පුහුණු කරන්නේ. ඒතකොට සිහිය මනවින් පුහුණු කරගත්තාම දැන් මුලදී අපි ওই කාරණා වෙන වෙනම අරගෙන තමයි සිහිය පුහුණු කරන්නේ. දැන් අපි මෙතනදී සිහිය කියන්නේ මොකක්ද කියලා විශේෂයෙන් පැහැදිලි කරන්න ගියේ නැත්නම් අපි පසුගිය සියලුම සාකච්ඡාවල වගේ මේ සිහිය ගැන නැවත නැවත කතා කරලා තියෙනවා. එතකොට සිහිය පුහුණු කරද්දී අපි මූලික වශයෙන් කායානුපස්සනා වශයෙන් කය අනුව සිහිය පවත්වන ආකාරය ප්‍රගුණ කරන්නට ඕන. ඊළඟට වේදනාව අනුව සිහිය පවත්වන ආකාරය කාලයක් ප්‍රගුණ කරන්න ඕන. ඊළඟට සිත අනුව සිහිය පවත්වන ආකාරය කාලයක් ප්‍රගුණ කරන්න ධර්මයන් අනුව සිහිය පවත්වන ආකාරයේ කාලයක් ප්‍රගුණ කරනවා. ඒතර ධර්මයන් හැටියට එතන කරුණු පහක් දක්වනවා. නීවරණ ධර්ම, ස්කන්ධ ධර්ම, ආයතන ඊළඟට බොජ්ජංග සහ චතුසත්‍ය. එතකොට දැන් මේව වෙන වෙනම අපි සිහිය පුහුණු කරලා පුරුදු කරගත්තාම බොජ්ජංග ධර්මයක් දැන් මුලදී අපිට ওই කර්ම හතරත් එක්කලා සිහිය පුහුණු කරද්දී මේ කියන බොජ්ජංග ධර්ම හැටියට සිහිය වැඩෙන්නේ අපි මුලින්ම උත්සාහ කරන සිහිය හඳුනා ගන්න. ඒකයි දැන් මහානායක හඳුරෝ මෙහිදී කියන්නේ යෝග සියලුම යෝගාවචරයන් විසින් බොජ්ජංග ධර්ම හැඳිනගත යුතුයි. ඉස්සල්ලාම අපි මේ ධර්මයන්ගේ ස්වභාවය හඳුනා ගන්නට ඕන. එහෙම හඳුනගන්න දැන් සතිය කියන්නේ මොකක්ද කියලා හඳුනගන්න අපි දීර්ඝ කාලයක් කාය අනුපස්සන සතිපට්ඨානේ වේදනානුපස්සන සතිපට්ඨානේ චිත්තානුපස්සන සතිපට්ඨානේ ධම්මානුපස්සන සතිපට්ඨානේ වෙන වෙනම දිගු කලක් පුහුණු කරන්න එහෙම පුහුණු කරනකොට තමයි මේ කය අනුව සිහිය පවත්වනවා කියන්නේ මොකක්ද කියලා අපට වටහා ගන්නට පුළුවන් වෙන්නේ. දැන් ඒ සම්බන්ධව අපේ මහානායක හාමුදුරුවෝ මේ බෝධිපාක්ෂික ධර්ම විස්තරයේ පොතේ හොඳ කාරණයක් මතු කරනවා සති සම්බොජ්ජංගයට හේතු වන ධර්ම සම්බන්ධයෙන් බොහෝ කොට කාරණානුකූලව සිටීම සති සම්බොජ්ජංගේ ඉදීමට හා හේතුව බව දැක්විනි. තත්ත සතියේව සති සම්බොජ්ජංගඨානීය ධම්මයි සිහියම සති සම්බොජ්ජංගේ හේතුය යටුවාවෙහි දක්වා තිබේ. යම් කිසිවක් පිළිබඳව වරක් ඇති වූ සිහිය නිසා පසුව ඒ දෙය සිහි පාඩම් කිරීමයි කියනුයේද යම් කිසිවක් නැවත නැවත සිහි කිරීමයි. පාඩම් වීමයි කියනුයේ ඒ සිහි කිරීමේ බලයෙන් ඒ ඒ දෙය නැවත නැවත සිහි කිරීමේ බලය ලැබීමයි. පළමු පළමු ඇති වූ සිහියම පසුපසුව ඇතිවන සිහියට ප්‍රධාන හේතුව වේ. හේතුව බව මේ කාරණයෙන් දත හැකියි. එතකොට දැන් මුලින් මුලින් මුලින් අපට සිහිය මතුනහම දෙවනුව තෙවනුව යලි යලි සිහිය උපදින්නට මුලින් හටගත්තු සිහියමයි උදව් දැන් කය පිළිබඳව සිහිය පුහුණු කළාම අපට ඕනම අවස්ථාවක ඒ කය ගැන සිහිය පවත්වා ගන්න අර මුලින් පුරුදු පුහුණු කරපු සිහිය තමයි උදව් වෙන්නේ. එතකොට දැන් කොයිතරම් කාර්යබහුල අවස්ථාවක වුණත් අපිට අපේ මනස විසින් අර කය සිහි කරලා දෙනවා. කය ස්වභාවය සිහි කරනවා. ඒ ගැන පූර්ණ අවධානය යොමු කරනවා. දැන් මේකෙදි ඊටාම හොඳ කාරණයක් නායක හම්දෝ සිහිපත් කරනවා. පාඩම් කිරීමයි කියනුවේද යම් කිසිවක් නැවත නැවත සිහි කිරීමයි. පාඩම් වීමයි කියනුවේ ඒ සිහි කිරීමේ බලයෙන් ඒ දෙය ඒ දෙය නැවත සිහි කිරීමේ බලය ලැබීමයි. ඒතර පාඩම් කරනවා කියලා අපි නැවත නැවත එකම කාරණයකට අපේ අවධානය යොමු කරනවා. ඒකේ විවිධ පැති අපි හිතමු මේ වාක්‍ය සැකසීලා තියෙන විදිහ ඒකේ ව්‍යාකරණ ඊළඟට ඒකෙන් අදහස් වෙන අර්ථය ඒකේ හැඩය මේ ආදී හැම දෙයක් පිළිබඳවම අවධානය යොමු කරලා නැවත නැවත ඒ කෙරෙහි අවධානය යොමු කරනකොට අපිට ඒක මනසේ රැඳෙනවා මනසේ රැඳුනහම නැවත නැවත ඒක සිහිපත් කරගන්නට පහසුවක් ඇති අන්න ඒ වගේ යම්කිසි කෙනෙක් අර කායानुපස්සන සතිපට්ඨානය දීර්ඝ කාලයක් ප්‍රගුණ කළාම ඒතනත්තාට ඕනෑම අවස්ථාවක ඒ කය පිළිබඳව අවධානය බොහොම පහසුවෙන් යොදන්නට පුළුවන් යොමු කරන්නට පුළුවන් කුමක් නිසාද දිගු කලක් ඒ පිළිබඳව සිහිය ප්‍රගුණ කරලා තියෙනවා. එතකොට එහෙම සිහිය පුහුණු නොකළ කෙනෙකුට මම විමුක්තිය සඳහා ಗುಣධම් වඩනවා මම නිවන් දැකීම සඳහා කටයුතු කරනවා මට ඉක්මනට මේ භවයේම නිවන් දකින්න ඕන මේ භවයේම සෝවාන් වෙන්න ඕන කියන අදහස තිබුණට ඒ සඳහා අවශ්‍ය කාරණා එතනතට සිහි වෙන්නේ නැහැ එතකොට වැඩ කරද්දී කාර්ය බහුල වෙද්දී එතනත් අර නිවන් දකින්න තමයි ඕනකම තියෙන්නේ කෙලස් නසන්න තමයි ඕනකම තියෙන්නේ කෙලස් නසන්න ඕන වුණාට නිවන් දකින්න ඕන වුණාට ඒතනත්තාට මේ මොහොතේ කය ක්‍රියාත්මක වෙන විදිහ ගැනවත් අවධානය පවතින්නේ නැහැ. ඒ ඒ ගැන සිහි වෙන්නේ නැහැ. සිහි වෙන්නේ නැති වෙනකොට ඒතනත්තාගේ කය විපරීත වෙනවා විකෘති වෙනවා. ආවේගකාරී වෙනවා. අර පද්ධතීන්ගේ ක්‍රියාකාරීත්වය විකෘති වෙනවා. එතකොට එහෙම වුණාන් පස්සේ එය මානසික නොසන්සුන්තාවයට හේතු වෙනවා. මානසික වික්ෂිප්ත බවට හේතු වෙනවා. එහෙම නැත්නම් ඒ තනත්තගේ කය උදාසීන වෙනවා. කය උදාසීන වෙනකොට මානසික උදාසීන බව ඇති වෙන්නට ඒක හේතුවක් වෙනවා. එතකොට දැන් ඔහුට ඕන කරන්නේ කෙලස් නසන්න උනාට ඒ කෙලස් නැසීමට අදාළව කය සිත සහ ඒ ධර්මතාවයන් පිළිබඳව අවධානය පවත්වා ගන්න විදිහ එතනත්තට වැටහෙන්නේ නැහැ තේරෙන්නේ නැහැ. ඇයිද වැටහෙන්නේ නැත්තේ? ඒක පුහුණු කරලා නැහැ. එහෙමනම් මූලික වශයෙන් සිහිය කියන්නේ මොකක්ද කියලා තේරුම් අරගෙන කායානුපස්සනාව වශයෙන් කය කෙරෙහි නැවත නැවත සිහිය පිහිටවන්නට පුරුදු කරන්න ඕනේ. දැන් පින්නතුනේ බුදුරජාණන් වහන්සේ එතකොට නිවන් මඟ සඳහා ಗುಣධම් වඩන කෙනෙකුට ඒ ඒ ಗುಣ අවදිවීම සඳහා ඒ සඳහා අවශ්‍ය මානසික ගුණාංග සංවර්ධනය සඳහා මෙන්න මේ කරුණු ගැන තමයි ඒ තනත්තාගේ අවධානය යොමු වෙන්නේ. එතකොට කය පිළිබඳව ඒ කය ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය ඉරියව් පැවැත්වීම ඉරියව් පැවැත්වීමේ අර්ථය එතකොට ඒ අවස්ථාවේ තමන් සිහිනුවනින්ද ඉරියව් පවත්වන්නේ සත්පුද්ගල ආත්ම ස්වභාවයෙන් විනිර්මුක්තව ඒ කය දිහා බලන්න එතකොට අසුබ වශයෙන් බලන්න දෙතිස් කුණප වශයෙන් මේ කය දිහා බලන්න ධාතු වශයෙන් කය දිහා බලන්න දැන් ওই විදිහට මේ කායානුපස්සනාව විවිධ ප්‍රභේද දක්වන්නේ ওই එක් එක් විදිහට අපි කය දිහා බලන්නට පුහුණු කරන්න ඕන සිහිය පුහුණු කරන්න. එතකොට එහෙම පුහුණු කරගත්තාම අපිට නිර්වාණගාමිනී මාර්ගය තුල ගුණධම් ප්‍රගුණ කරද්දී, ඒ කියන්නේ දැන් දෛනික ජීවිතයේ අපි වැඩ කටයුතු කරද්දී අපි මේ ධර්මතා ප්‍රගුණ කරගන්න ඕනනේ. වෙනම වෙලාවක විතරක් නෙමෙයිනේ. එතකොට කොයිතරම් කාර්ය බහුල අවස්ථාවක අපි අනිත් අය සමග මුසු වෙලා කටයුතු කරන අවස්ථාවක වුණත් අපිට අර කායानुපස්සනාව හොඳට පුහුණු කරපු තැනැත්තාට ඒ තැනැත්තාට තමන්ගේ කය හැසිරවීම පිළිබඳව නිතර නිතර නිවැරදිව සිහිපත් වෙනවා. ඒ ඒ අවධානය ගිලිහෙන්නේ නැහැ. දැන් අනිත් කෙනත් එක්කලා කතා කරනවා. හැබැයි කතා කරනකොට තමන් අතපය හසුරු හැසිරවීම පිළිබඳව ඒ තැනැත්තාට හොඳ අවධානයක් තියෙනවා. අවදිමත් බවක් තියෙනවා. ඊළඟට ඒතනත්ත වචන පාවිච්චි කරනකොට ඒ වචන පාවිච්චි කිරීම පිළිබඳව ඒතනත්තට හොඳ අවධානයක් තියෙනවා. ඒ වචන වලින් කියවන අර්ථය මොකද්ද? මොකටද මේ වචන එහෙම කියන්නේ? එතකොට ඒතනත් ඒක අනිත් කෙනා කොහොම හඳුනාගන්නේ? මේ හැම දෙයක් ගැනම එතකොට ඔහුට අවධානය තියෙනවා. ඒවා අනවධානයෙන් කියනව නෙමෙයි. ඊළඟට එහෙම අනිත් කෙනත් එක්කලා කතා කරනකොට අපි හිතමු යම්කිසි තර්කයක් මතුවෙනවා. අනිත් කෙනා ප්‍රශ්නයක් අහනවා. තමන් තමන් ඒකට පිළිතුරු දිය යුතු වෙනවා. ඒ බඳු අවස්ථාවදී මේ මම දිනන්න ඕන, මම ජයග්‍රහණය කරන්න ඕන, අනිත් කෙනා යට කරන්න ඕන කියන එහෙම ආත්මාභිමානයක්, සක්කාය දිට්ඨියක් මතුවෙන්නට ඉඩක් නැහැ. මොකක් නිසාද? අර කායानुපස්සන සතිපට්ඨානය තුල අර සම්පජඤ්ඤ කාණ්ඩය හරියට පුහුණු කරලා තියෙනවා නම් ඔහුට දැනෙනවා මෙතන සත්‍යයේ පුද්ගලයෙක් නැති ඒ කියන්නේ අසම්මෝහ සම්පජඤ්ඤය හරියට පුහුණු කළා නම් ඔහුගේ සිත ප්‍රගුණ කරලා තියෙනවා මෙතන සත්වයේ පුද්ගලයේ කියලා දෙයක් එහෙම ගත යුත්තක් නැහැ කියන බව දකින්න. එතකොට දැන් අර වාද විවාද කරන අවස්ථාවේදී පවා ඔහුට ඒ ඒ පිළිබඳව අවදිමත් බව මනසේ පවත්වා ගන්නට පුළුවන්. ඇයි අර මුලින් ඒවා ගැන නැවත නැවත සිහිය පවත්වලා තියෙන නිසා ඔහුට මේ අවස්ථාවේදී ඒ සිහිය මතුවෙනවා. ඒවා ගැන අවධානය යොමු වෙනවා. එතකොට තමන් මේ සිහියෙන්ද මේ කටයුතු කරන්නේ. ඒ කියන්නේ ගෝචර සම්පජාඤ්ඤය. මේ තමන්ගේ මනස සිහියේ සිහියෙන් පවත්වාගෙනද මේ කතාව කරන්නේ. මේ මේ සංවාදය කරන්නේ මේ වැඩේ කරන්න කියන එක ගැන ඔහුගේ අවධානය පවතිනවා හරියට ඒ ගෝචර සම්පජාඤ්ඤය හරියට ප්‍රගුණ කළා ඊළඟට සප්පාය සම්පජඤ්ඤය. මේ මේ වචන කියන මේ අවස්ථාව සුදුසුද මේ වචන කියන්න. එහෙම නැත්නම් මේ කාර්ය කරන්න මේ වෙලාව සුදුසුද? එතකොට මේ මේකට උචිත අවස්ථාවද උචිත පුද්ගලයාද උචිත ප්‍රමාණයෙන්ද මේක කරන්නේ? ඒව පිළිබඳව ඔහුගේ අවධානය පවතිනවා. ඊළඟට මොන අදහසින්ද මේක කරන්නේ? මොකක්ද මේකේ පරමාර්ථය? සාත්තක සම්පජාඤ්ඤය. එතකොට මේක අර්ථවත්ද මේ කියන වචනේ? මේ කරන ක්‍රියාව අර්ථවත්ද? කුමක් කුමක් අරමුණු කරගෙනද කවර පරමාර්ථයකින්ද මේක කරන්නේ? එතකොට ඔහු අවිචාරවත් වෙන්නේ නැහැ මේ කායानुපස්සන සතිපට්ඨානය හරියට පුරුදු පුහුණු කරලා තියෙනවා නම් ඔහුට අනිත් වැඩ කටයුතු සිද්ධ කරන අවස්ථාවන්හිදී ඒ ඒ කය පිළිබඳව සිහිය අර හැම ක්‍රියාවක් එක්කම අවදි වෙනවා. ඒකයි මම කිව්වේ මේ මහානායක හඳුරු මෙතනදී මේ කියන කතාව ඉතාමත්ම වැදගත් වෙනවා. අර පාඩම් කිරීම සම්බන්ධව. ඒ කියන්නේ පාඩම් කරනවා කියලා අපි කරන්නේ ඒ වාක්‍ය පිළිබඳව නැවත නැවත අවධානය යොමු කරලා ඒක මනසට ගන්න එක. එතකොට එහෙම ගත්තහම අපිට අවශ්‍ය ඕනෑම වෙලාවක ඒක සිහි කරන්න පුළුවන්. ඒක ඒක ගැන අවධානය යොමු කරන්න පුළුවන්. අන්න ඒ වගේ අපි කායානුපස්සනාව හොඳට පුහුණු කරලා තියෙනකොට ඒ කය පිළිබඳව සිහිය පවත්වන්නට ප්‍රගුණ කරලා තියෙනකොට ඕනම මොහොතක අපට ඒ කය පිළිබඳව අවධානය මතු කරගන්නට පහසු වෙනවා. එතකොට කය පිළිබඳ අවධානය අපට ගිලිහුණොත් ඒ තනත්තා අර වැඩ කටයුතු කරද්දී මේක අර්ථ සම්පන්නවද කරන්නේ මේ වචනය කියන්නේ යහපත පිණිසද මම මේ මොහොතේ ඉන්නේ සිහි කල්පනාවෙන්ද එතකොට මේ අතපය හැසිරවීම තුළ යහපතක්ද අයහපතක්ද සිද්ධ වෙන්නේ එතකොට මම මෙතනදී සත්පුද්ගල ආත්ම වශයෙන් දකිමින්ද මේ කතාව කරන්නේ මේ ක්‍රියාව කරන්නේ ඒව ගැන ඔහුට නිනව් නැතුව යනවා මේ කාරණා හරියට ප්‍රගුණ කරලා නොතිබුණු. ඊළඟට වේදනානුපස්සනාව පිළිබඳව එතනත්තා හොඳට ප්‍රගුණ කරලා තිබුණොත් තමයි අර සුඛ වේදනා දුක්ඛ වේදනා උපේක්ඛා වේදනා ඊළඟට සාමිස වේදනා निराමිස වේදනා මේවා පිළිබඳව හොඳට ඔහුගේ මනස ප්‍රගුණ කරලා තිබුණොත් තමයි දැන් අර කතා අනිත් කෙනත් එක්ක කතා බහ කර කර ඉන්නකොට අනිත් අයත් එක්ක වැඩ කරනකොට දැන් කාර්ය බහුල වෙනකොට රැකී රක්ෂාවල යෙදෙනකොට මේ හැමතැනකදීම ඔහුට වැටහෙන්න ගන්නේ මේ වෙලාවේ යම් කායික මානසික පීඩාවක් ඇති වෙනවා නම් ඒ පීඩාව සාමිස දුක්ඛයක්ද निराමිස දුක්ඛයක්ද එතකොට මේ තෘෂ්ණාව මුල් කොටගත්තු පීඩාවක්ද මේ ඇති වෙන්නේ? එහෙම නැත්නම් කෙලස් දුරු කිරීම සම්බන්ධව ක්‍රියාත්මක වීම වීමේදී ඇති වෙන පීඩාවක්ද? ක්ලේශය දුරු කරන්නට ගිහිල්ලා අත්විඳින පීඩාවක්ද මේ අත්විඳින්නේ? එහෙම නැත්නම් කෙලස් බහුලව ක්‍රියා කිරීම නිසා ඒ ක්ලේශයන්ගින් ඇති කරන පීඩාවක්ද මේ ඇති වෙන්නේ? එතකොට ඒ විදිහට ඔහුට ඒ ඇතිවෙන සුඛ දුක්ඛ වේදනාවන් පිළිබඳව හොඳට පැහැදිලිව දකිමින් ඒ ගැන අවධානය පවත්වමින් ඔහුට ඒ කාර්ය කරන්නට පුළුවන් මුසපත් වෙන්නේ නැතිව සිහි මුලා වෙන්නේ නැතිව ඊළඟට චිත්තානුපස්සනාව ඒ තනත්ත ප්‍රගුණ කරලා තිනකොට සරාගී සිතක්ද විතරාගී සිතක් සදෝෂ සිතක්ද විතදෝෂ සිතක් සමෝහ සිතක්ද විතමෝහ සිතක්ද මේ විදිහට අර 16 ආකාරයෙන් චිත්තානුපස්සනාව ප්‍රගුණ කරලා තියෙන කෙනාට අර වැඩකටයුතු කරනකොට ඒ වැඩකටයුතු අතරේ ඔහුට දැනෙන්න ගන්නවා ඔහුට සිහි වෙන්න ගන්නවා මොකද්ද අර පාඩම් කරපු කෙනාට ඒ පාඩම් කරපු දේ අවශ්‍ය තැනදී සිහිපත් වෙන්න වගේ ඔහුට නැවත නැවත මතුවෙන්න ගන්නවා අර සිත පිළිබඳව කාරණා. දැන් පසුගිය අවස්ථාවලත් අපි පැහැදිලි කළානේ අරමුණ ගැන විතරක් අවධානය පවත්වලා හරියන්නේ නැහැ. සිත ගැනත් අවධානය තියෙන්නට ඕන කියලා. එතකොට එහෙම සිත ගැන අවධානය පවත්වා ගන්නට පුළුවන් වුණොත් තමයි දැන් මගේ සිත මේකට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලා හරියට වටහා ගන්නට පුළුවන් වෙන්නේ. එතකොට කය ගැන අවධානය තිබුණොත් තමයි මගේ කය මෙතනදී ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා හඳුනා ගන්න පුළුවන්. වේදනාව ගැන අවධානය පවත්වා ගන්න පුළුවන් වුණොත් තමයි සුඛ දුක්ඛ උපේක්ඛා වේදනාවන් මෙතනදී සක්‍රිය වෙන්නේ කොහොමද කියලා වටහා ගන්නට පුළුවන් වෙන්නේ. ඊළඟට ධම්මානුපස්සනාව හොඳින් ප්‍රගුණ කරලා තියෙනවා නම් තමයි මෙතනදී මේ නීවරණ ධර්මයක් නේද මගේ මනසේ මතුවෙන්නේ. එහෙම නැත්නම් මගේ මනස මේ මොහොතේ නීවරණයන්ගෙන් විනිර්මුක්තවද පවතින්නේ. ඊළඟට මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයක් නේද මෙතන ක්‍රියාත්මක වෙන්නේ මෙතන සත්පුද්ගල ස්වභාවයක් ඇත්තේ නැහැ නේද මේ මේ ස්කන්ධ ධර්මයන් නේද මෙතන මේ විදිහෙන් ක්‍රියාත්මක වෙන්නේ කියන එක එතනතර සිහි වෙන්නේ ඒක ඒක අවධානයට යොමු වෙන්නේ ඒ ධම්මානුපස්සනාව හොඳට ප්‍රගුණ කරලා තින්නේ ඊළඟට එහි පවතින බොජ්ජංග ධර්ම මේ මේ කියන සති සම්බොජ්ජංගේ ධම්මවිචය සම්බොජ්ජංගේ විරිය පීති පස්සද්දි සමාධි උපේක්ඛාදී මේ ගුණාංග එහි ක්‍රියාත්මක වෙනවද එතකොට ඒවා විමුක්තිය ඉලක්ක කොටගෙනද පවතින්නේ ඊළඟට මෙතන දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය ධර්මය කොහොමද හඳුනගන්නේ එතකොට ඒවා පිළිබඳව සිහි වෙන්නේ නැත්නම් ඔහුට ඒවා ප්‍රගුණ කරන්න බෑ දැන් උදාහරණයක් ඇටියට අපි මේ ධර්මදේශනාවක් කරගෙන යනකොට අපිට ඊට අදාළ ධර්මකාරණය සිහි වෙන්නේ නැත්තම් අපිට ඒක ප්‍රකාශ කරන්න බෑ. දැන් දැන් පින්නතුන් පසුගිය දීර්ඝ කාලයක් අපි සාකච්ඡා කරනකොට ඕනතරම් අත්දකින්න ඇති සමහර ධර්මකාරණා කියන්න ගියාම අපට උනත් ඒක අවශ්‍ය තැනදී සිහි වෙන්නේ නැහැ. ඒතර සිහි වෙන්නේ නැති වෙනකොට ඒක කියා ගන්න බෑ. ඒතර සිහි වෙනවා නම් තමයි ඒක එතනදී මතු කරන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒක පැහැදිලි කරන්න ඉස්සලා සිහි වෙන්න ඕනනේ. සිහි වුණාට පස්සේනේ අපිට ඒක අර්ථ විග්‍රහ කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපිට කය ගැන සිහි වෙන්නේ නැතිනම්, වේදනාව ගැන සිහි වෙන්නේ නැතිනම්, සිත ගැන සිහි වෙන්නේ නැතිනම් අපිට මේ කියන නීවරණ ධර්ම ඊළඟට ස්කන්ධ, ආයතන, බොජ්ජංග, චතුසච්ච මේවා සිහි වෙන්නේ නැතිනම් අපිට ඒවා පිළිබඳ વિચારපූර්වක අවබෝධයකට යන්නට පුළුවන් කමක් නැහැ. ඒ අවබෝධයකට අපි යන්න නම් අනිවාර්යෙන් අපිට ඒවා සිහි වෙන්නට ඕනේ. එතකොට සම්පජඤ්ඤය කියන්නේ වෙනම කාරණයක්. සම්පජඤ්ඤය කියලා කියන්නේ ඒ ප්‍රඥාව ක්‍රියාත්මක. සම්පජඤ්ඤය ක්‍රියාත්මක වෙන්නට ඉස්සෙල්ලා මේක සිහි වෙන්නට ඕනේ. සිහි වෙන්නවත් නැතිනම් එතනින් එහාට සම්පජඤ්ඤය ක්‍රියාත්මක වෙන්නට ඉඩක් නැහැ. ඒ නිසායි මේ මේ සතිය මෙතනදී මූලිකයි කියලා කියන්නේ. ඉතින් එතකොට දැන් ඔය විදිහට සාමාන්‍ය ක්‍රියාකාරීත්වයකදී සහ අපි නිර්වාණ ඉලක්කකටගෙන කටයුතු කරනකොට අපිට මේ සිහිය ඒ කියන්නේ සාමාන්‍ය වැඩවලදීත් අපිට සිහිය අවශ්‍යයි. ඒ සිහිය තියෙනවා නම් තමයි මේ සාමාන්‍යයෙන් කරන කටයුත්ත අපිට කුසල ක්‍රියාවක් හැටියට කරගෙන යන්නට පුළුවන් වෙන්නේ. දැන් මහානායක හඳුරෝ සිහිපත් කරනවා මේ සති සතිය සෑම කෙනෙකුටම අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ නිවන් දකින්නට බලාපොරොත්තු වෙන කෙනෙකුට පමණක් නෙමෙයි මේ බොජ්ජංග ධර්ම ලෝකෝත්තර මාර්ගඵල ධර්මයන් ලැබීමට හා ලෞකික රූපාවචර අරූපාවචර ධාන ලැබීමටද තිබිය යුතුය. එබැවින් ලෝකෝත්තර මාර්ගඵල ධර්මයන් ලැබීම සඳහා යෝග කරන්නෝය ලෞකික ධාන සඳහා භාවනා කරන්නෝ යන සෑම දෙනා විසින්ම බොජ්ජංග වැඩි යුතුය. බොජ්ජංග ධර්ම ගැන විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි. එතකොට මේ කෙලෙස් නසන්න නිවන් දකින්න යන කෙනාට විතරක් නෙමෙයි. ධානාභිඥා වඩන්නට බලාපොරොත්තු වෙනවනම් ඒතනත්තාටත් මේ කියන ඒකට අදාළ කාරණා සිහි වෙන්නට ඊළඟට ලෞකික කටයුත්තක් කරන්න යනකොට ඒ ඒතනත්තාටත් ඊට අදාළ කාරණා ටික සිහි වෙන්නට ඕන. එතකොට ඒක සිහි වෙන්නේ නැතිනම් ඒ තනත්තාට එතන සතිය ක්‍රියාත්මක. එතකොට සිහි වෙන්නේවත් නැතිනම් කොහොමද ඒ පිළිබඳ ਵਿਚාරපූර්වක බවක් ඇති කරගන්නේ? ඒ පිළිබඳව ගැඹුරට අවබෝධ කරගන්නේ කොහොමද සිහි වෙන්නේවත් නැතිනම්? එතකොට එහෙමනම් සිහිය කියන එක අපි ප්‍රගුණ කරන්න ප්‍රගුණ කරන්න ඉතාම පුළුල් ධර්මයක්. මීට පෙරත් අපි සිහිපත් කළා අපිට සිහිය ක්‍රම දෙකකට ප්‍රගුණ කරන්න පුළුවන්. ඒකාග්‍රතාවයේ වැඩෙන හැටියට සිහිය පුහුණු කරන්න පුළුවන්. ඒක තමයි අපි සමත භාවනාවලදී ප්‍රගුණ කරන්නේ. සමාධිය වැඩෙන විදිහට ඒ සිහිය පිහිටුවා ගන්න. ඒ කියන්නේ අපි එතන සිහි කරන්නේ අදාළ කාරණේ විතරයි. ඒ එයම එයම නැවත නැවත සිහි කරනවා. එතකොට එහිම ඒකාග්‍ර විදර්ශනාවේදී එහෙම එකක් සිහි කරන කරලා හරියන්නේ නැහැ. ඒකට අදාළ හැම දෙයක්ම සිහි කරන්නට ඕන. ඒ කියන්නේ කය පිළිබඳව සිහිපත් වෙන්නට ඕන, වේදනාවන් පිළිබඳව සිහිපත් වෙන්නට ඕන, සිත පිළිබඳව සිහිපත් වෙන්නට ඕන, සිතේ දෙන චෛතසික ධර්ම පිළිබඳව සිහිපත් වෙන්න ඕන, නීවරණ පිළිබඳව සිහිපත් වෙන්නට ඕන, ඊළඟට ස්කන්ධ පිළිබඳව සිහිපත් වෙන්න ඕන, ආයතන පිළිබඳව සිහිපත් වෙන්නට ඕන, බොජ්ජංග පිළිබඳව සිහිපත් වෙන්න ඕන, චතුසත්‍ය පිළිබඳව සිහිපත් වෙන්නට ඕන. ඒ ඒ අවශ්‍ය අවශ්‍ය තැනදී සුදුසු සුදුසු තැනදී මේ හැම දෙයක්ම සිහි වෙන්නට ඕන. සිහි වුණොත් තමයි ඒ කරන ක්‍රියාවට අදාළව මේ ධර්මතාවයන්ගේ ක්‍රියාකාරීත්වය හේතුඵල වශයෙන් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඒවේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණ ධර්ම ප්‍රකට වෙන්නේ කොහොමද? ඊළඟට ඒව ස්කන්ධ ධාතු ආයතන වශයෙන් කොහොමද එකිනෙකට සම්බන්ධව ක්‍රියාත්මක වෙන්නේ? සත්පුද්ගල ස්වභාවයෙන් විනිර්මුක්ත වූ මේ ධර්ම සමූහය කොහොමද අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙලා සක්‍රිය වෙන්නේ එතකොට මේවා අවබෝධ කරගන්නට නම් ඊට හාත්පසින් සම්බන්ධ කාරණා ටික සිහිපත් වෙන්නට. එහෙම සිහිපත් නොවුනොත් ඒතනත්තාට ඒ කාර්ය සාර්ථකව කරන්නට පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා මේ සති සම්බොජ්ජංගය එහෙම නැත්නම් සතිය විදර්ශනාවක් හැටියට සතිය සමතයක් හැටියට සමත භාවනාවේදී සතිය උපකාර වෙන්නේ අපි පෙර දිනක උදාහරණයක් හැටියට සිහිපත් කළා හරියට විදුලි පන්දමක් ටෝච් එකක් දැල්ලුවාම අර ඉස්සර තියෙන විදුලි පන්දම් වල තියෙනවා ඒකේ පිටිපස්සේ අර වහන පියන මූඩිය කරකවලා හරි එහෙම නැත්නම් ඉදිරිපස මුහුණත කරකවලා හරි මේ ආලෝකයේ එක තැනකට ඉලක්කගත කරන්න පුළුවන්. ඉංග්‍රීසියෙන් කියන්නේ ફોકસ කරනවා කියලා ඒ එක තැනකට ගන්න පුළුවන්. එක පොයින්ට් එකකට. එතකොට අනික් අතට ඒ කරකෙව්වොත් ඒක විහිදුවන්නට පුළුවන්. හාත්පස විසිරෙන තත්ත්වයට සකස් කරන්න පුළුවන්. එතකොට අන්න ඒ වගේ තමයි සිහිය අර ඒකාග්‍රතාවයේ දියුණු කරනකොට ඒ අදාළ අරමුණ පමණක් නැවත නැවත සිහි කර දෙනවා. අනිත් මොකක්වත් සිහි කරන්නේ නැහැ. ඒ වෙලාවට ඒ අදාළ අරමුණ පමණක් නැවත නැවත සිහි කරලා දෙනවා මනසට. එතකොට විදර්ශනාවේදී ඒකට අදාළ හාත්පස සියලු කාරණාම සිහිපත් කරලා දෙනවා ඒ අවස්ථාවට. එතකොට තමයි ඒව අතර පවතින අන්තර් සම්බන්ධතාවය ඒවාෙහි ස්වභාවය හරියට අවබෝධ කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒ නිසා විදර්ශනා භාවනාවේදී අපේ සිහිය පුළුල් කළ යුතු ප්‍රමාණය කොතෙක්ද කියන එක ඒකේ සීමාවක් නැහැ. එක් එක් පුද්ගලයාට එක එක විදිහට. දැන් බහුශ්‍රృతභාවය වැඩි වෙන්න වැඩි වෙන්න ඒ පුද්ගලයාට සිහි වෙන ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට තමයි මේ පුද්ගලයාගේ බහුසත භාවයත් එක්කලා ප්‍රඥාව වැඩි දියුණු කරන්නට එතනත්තට අවස්ථාවක් ලැබෙනවා. ඊළඟට ඉතින් මේ ප්‍රඥාව පැත්තට බහුසත භාවයේ යෙදුවොත් තමයි එහෙම නැත්නම් බහුසත භාවයේ කෙලෙස් වැඩෙන්නටත් හේතුවක් වෙන බව බුදුරජාණන් වහන්සේ දක්වනවා. ඊළඟට දැන් අපි හිතමු සෝවාන් පුද්ගලයෙක් සකෘදාගාමි කෙනෙක් අනාගාමී කෙනෙක් රහතන් වහන්සේ නම. ඊට පස්සේ රහතන් වහන්සේලා අතරත් මහරහතන් වහන්සේලා. ඒ මහරහතන් වහන්සේලා කියන්නේ ඇයි? උන්වහන්සේලාගේ ප්‍රඥාව පුළුල්. ප්‍රඥා පුළුල් වෙන්නේ උන්වහන්සේලාට එතනදී සිහි වෙන කාරණා අනිත් අයට වඩා ගොඩාක් දේවල් ගැන උන්වහන්සේලා අවධානය යොමු කරලා තියෙනවා. ඒ හැම එකක්ම මනසින් ස්පර්ශ කරලා තියෙනවා. ඒවා පිළිබඳව මනස පුහුණු කරලා තියෙනවා. අවධානය යොමු කරන්න. එතකොට මේ අදාළ කාරණයකදී අර සාමාන්‍ය කෙනෙකුට වඩා බොහෝ දේවල් උන්වහන්සේට සිහි වෙනවා. ඒ හැම එකකම තියෙන සම්බන්ධතා ප්‍රකට වෙන්නට ගන්න. ඊළඟට සරියුත් මහරහතන් වහන්සේ වැනි මහා ප්‍රඥන් වහන්සේ නමකට උන්වහන්සේට බොහෝ කාරණා සිහිපත් වෙන්නට ගන්න. සම්මා සම්බුදුරජාණන් වහන්සේට ඒ සම්බන්ධව අදාළ සමස්ත සසර ගමනටම අදාළ කාරණා උන්වහන්සේට සිහිපත් කරන්නට පුළුවන් අවශ්‍ය නම් අවධානය යොමු කරන යොමු කරන විදියට. එතකොට තථාගතයන් වහන්සේ ස්පර්ශ කරලා සිහිය පුහුණු කරලා තියෙන ප්‍රමාණය සීමා අතික්‍රාන්ත නිසා උන්වහන්සේට ඒ අදාළ කාරණේ අදාළ කොටස අදාළ කොටසට අවධානය යොමු කරනකොට ඒ කොටස පැහැදිලිව පේනවා. එතකොට අනිත් කෙනෙකුට උනත් එහෙම තමයි සිහිය කියලා කියන්නේ Tamanට ඕන නැති දේවල් සිහිපත් වෙනවා නම් එතන සිහිය නෙමෙයි තියෙන්නේ. එතන තියෙන්නේ මනසේ නුපුහුණු ගතිය. ඒ කියන්නේ දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපිට කෝපය ඇති වෙන කාරණා අමතක කරන්න ඕන. අමතක කරන්න ඕන වුණාට ඒ කෝපය මතුවෙන කාරණේම නැවත නැවත මතක් වෙනවා. එතකොට ඒ මතක් වෙන්නේ සිහිය නිසා නෙවෙයි. ඒ මතක් වෙන්නේ උපාදානය නිසා. අපි මීට පෙරත් පැහැදිලි කරලා තියෙනවා සිහිය සහ උපාදානය අතර තියෙන වෙනස. සිහියෙන් කරන්නේ දේවල් සිහි කර දෙනවා. හැබැයි අර විදිහට භුක්ති විඳින්නේ නැහැ. ඒක එල්බ ගන්නෙ නැහැ. ඒකේ ගිලෙන්නේ නැහැ. ඒක තමයි සිහිය තියෙන විශේෂත්වය. හැබැයි අර උපාදානය නිසා දේවල් සිහිපත් වෙනකොට එතන සිහිපත් වීම කියන වචනේ අපි සිංහලෙන් කිව්වට ඇත්තටම එතන මතක් වීම හෝ උපාදානය නිසා නැවත නැවත හට ගැනීම. උපාදාන පත්‍ය භවෝ. ඒ උපාදානය නිසා යලි යලි ඒ ආරම්මණයන් වල එල්බ ගනිමින් සිත් හට ගන්නවා. එහෙම නැත්නම් අර ප්‍රපංච ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙනවා. ඒ අදාළ ධර්මතාවයේහි යම් ආකාරයට විඳිනෝ යම් වේදේති තං සංජානාති එතකොට විඳින විදිහට හඳුනා ගන්නෝ යම් සංජානාති තං විතක්කේති. මේ හඳුනා ගන්නා විදිහට නැවත නැවත ඒ පිළිබඳව විතර්ක කරනවා. එතකොට ඒකත් එක්කලා උපාදානය බද්ධ වුණාට පස්සේ ඒක නැවත නැවත නැවත නැවත සිතට මතුවෙන්න ගන්න. එතකොට ඒ මතුවීම මේ කියන සිහිය නෙමෙයි. ඒක උපාදානය නිසා සිද්ධ වෙන අර්බුදයක්. එතකොට උපාදානය නිසා දේවල් මතක් වෙනකොට අපිට ඒක පාලනය කරන්න බෑ. අවශ්‍ය දේත් මතක් වෙනවා අනවශ්‍ය දේත් මතක් වෙනවා හැම දෙයක් මතක් සිහිය කියලා කියන්නේ පාලනයෙන් යුක්තයි. ඒ අපට අවශ්‍ය නම් ඒ කාරණයට අවධානය යොමු කළොත් තමයි ඒක සිහිපත් වෙන්නේ. ඒකට අදාළ සමස්තය අපට දැනෙන්නට පටන් ගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ සිහිය අසීමිත උන්වහන්සේ ප්‍රගුණ කරලා තියෙනවා. එතකොට උන්වහන්සේට ඒ කාරණයට අදාළ කොටසට අවධානය යොමු කළාම ඒක පැහැදිලිව සිහි වෙන්නට දැනෙන්නට මතුවලා ප්‍රකට වෙන්නට පටන් ගන්නවා. එතකොට තථාගතයන් වහන්සේට හැම විටම ඒ කියන සිහිය පවත්වන්නට පුළුවන් ඒ ඒ තැනට අදාළ විදිහට. ඒ නිසා තමයි උන්වහන්සේට සාංශාරික ඇබ්බැහි අනුව ක්‍රියා කිරීමක් නැත්තේ. තථාගතයන් වහන්සේ වාසනා ගුණ නසනවා කියලා කියන්නේ වාසනා ගුණය කියලා කියන්නේ හොඳ හෝ නරක ඇබ්බැහි. එතකොට දැන් අරහත්ත්වයටපත් වුනහම කෙලස් මුල් කොටගෙන ඇති වෙන ඇබ්බැහි කිසිවක් ඉතුරු වෙන්නේ නැහැ. මොකද ක්ලේශ ප්‍රහාණය කරන නිසා. නමුත් අර කෙලස් සහගත සිතකින් තොරව ඇති වෙන පොඩි පොඩි අබ්බැහි තියෙන්නට පුළුවන් අන් අයට වරදක් හැටියට පෙනෙන දේවල් දැන් අර වක්කඩෙන් පැනපු හාමුදුරුවෝ එතකොට පිළිඳි වෙච්ච හාමුදුරුවෝ අර වසලවාදයෙන් කතා කරන්නේ. ඒතර ඒ වගේ තැන්වල උන්වහන්සේලා අකුසල් සිතකින් ක්‍රියාත්මක වෙනා නෙමෙයි. හැබැයි අර සාංශාරික අබ්බැහි අනුව ක්‍රියාත්මක. එතකොට දැන් ඒ වගේම රහතන් වහන්සේට කුසල මූලිකව ක්‍රියාත්මක වුණු ඇබ්බැහි ඒවා ඒ ආකාරයෙන් උන්වහන්සේලා පවත්වාගෙන යනෝ තමන්ගේත් අනුන්ගේත් යහපත පිණිස. එතකොට මුගලන් හාමුදුරුවෝ 이르දිය ප්‍රගුණ කළා නම් උන්වහන්සේ අරහත්ත්වයෙන් පසුව ඒ 이르දියත් බහුලව 이르දියත් එක්ක කටයුතු කරනවා. එතකොට උන්වහන්සේ අභිධර්මයේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළාම අරහත්ත්වයෙන් පසුව ඒ අභිධර්ම කතා පිළිබඳව උන්වහන්සේගේ දක්ෂතාවය පවත්වාගෙන යනවා. ඊළඟට අනුරුද්ධ හාමුදුරුව දිබ්බ චක්කු ඥානය පිළිබඳව අවධානය යොමු කරලා ඒක හුරු කරගත්තාම අරහත්ත්වයෙන් පසුවත් උන්වහන්සේ ඒක Tamanගේ අනන්‍යතාවයේ හැටියට විශේෂත්වයේ හැටියට පවත්වාගෙන යනවා. හැබැයි බුදුරජාණන් වහන්සේට කොච්චර හොඳ පුරුදු තිබ්බා වුණත් ඒ හොඳ පුරුදු එකක්වත් පුරුද්දක් හැටියට පවත්වන්නේ නැහැ. ඒ ඒ අවස්ථාවට ඒ ඒ කාරණයට අදාළ කරුණු ටික සිහි කරමින් ඊට අදාළ කටයුතු කරනවා ඇරෙන්නට పూర్වෙහි ඒ සම්බන්ධව ක්‍රියා කළ ආකාරයට නැවත ක්‍රියා කරන්නේ එතකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේට වාසනා ගුණ කිසිවක් නැහැ කියන්නේ උන්වහන්සේ මේ අලුතෙන් ඉපදුනා වගේ එකක් කියන එක නෙමෙයි. ඒ සාංශාරික වශයෙන් උන්වහන්සේ කරපු කියපු දේ සියල්ල දකිනවා. ඒ කරපු විදිහක් දකිනවා. හැබැයි මේ අවස්ථාවේ මේ පවතින නාම රූප ධර්ම මේ මේ මේ පවතින නාම රූප ධර්මයන්ට අදාළ කාරණා මොනවද? මේ අදාළ ප්‍රතිඵලය මේ අදාළ ඵලය ගොඩනගන්නට මෙතනට යෝග්‍ය වෙන්නේ කවර කරුණුද? අන්න ඒ කාරණා එතනට අදාළ විදිහට හසුරවන්නට තථාගතයන් වහන්සේට පුළුවන් වෙන්නේ ඒ හැම කරුණකදීම තාම තීක්ෂණ විදිහට උන්වහන්සේගේ සිහිය ක්‍රියාත්මක වෙන නිසා. එතකොට භාග්‍යවතුන් වහන්සේ හැම මොහොතකම සතියෙන් යුක්ත නිසා තමයි උන්වහන්සේට එසේ ක්‍රියාත්මක වෙන්නට පුළුවන් වෙන්නේ. එතකොට රහතන් වහන්සේලා කුසල් සිත් පවත්වනකොට රහතන් වහන්සේලාට කුසල් සිත් කියලා නෙමෙයි ක්‍රියාසිත කියලා ඒව හඳුන්වන්නේ. නමුත් එතකොට අකුසල් සිත් ජනිත වෙන්නේ නැහැනේ. එතකොට අර ක්‍රියාසිත එක්කලා රහතන් වහන්සේටත් සිහිය ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒ සිහිය අපි වඩාම ප්‍රගුණ කරලා තියෙන විදිහත් එක්කලා තමයි ඒක තීක්ෂණ විදිහට විහිදෙන්නේ. ඒ නිසා තමයි දැන් සරියුත් මහරහතන් වහන්සේ එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ සමීපේ ඉඳලා නික්ම යනකොට වෙනත් භික්ෂුන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණෙනවා. එතකොට පැමිණෙනකොට අර සරියුත්ථමුදුරෝ පිළිබඳ ඊර්ෂ්‍යා සහගතව මේ භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේත් එක්කලා කියනවා ස්වාමීනි සරියුත්ථමුදුරෝ මගේ ඇඟේ හැපිලා ගියා සමාවක්වත් ගත්තේ නැහැ. එතකොට සරියුත්ථමුදුරන්ට වඩා වයසින් වැඩිහිටි භික්ෂුන් වහන්සේ නමක් විය යුතුයි. එතකොට දැන් උන්වහන්සේ මේ කාරණය සිහිපත් කරන්නේ ඇත්තටම එහෙම දෙයක් වෙච්ච නිසා නෙමෙයි අර ඊර්ෂ්‍යා සහගත. පස්සේ බුදුරජාණන් වහන්සේ සරියුත් හාමුදුරුවන්ව කැඳවනවා. කැඳවලා අහනවා සාරිපුත්ත මේ භික්ෂුව කියන්නේ සැබෑවක්ද? ඔබ ඇඟේ හැප්පිලා සමාවක් ගන්නේ නැතුව ගියයි කියන්නේ. එතකොට සරියුත් හාමුදුරුව සිහිපත් කරනවා ස්වාමීනි කායගත සතිය පුහුණු නොකලා වූ කෙනෙක් අතින් එවන්නක් සිද්ධ වුණා කියනවනම් ඒක පිළිගත හැකියි. ස්වාමීනි මම නිරන්තරයෙන් කායගත සතියෙන් යුක්තව පවතී. ඒ කියන්නේ සරියොත් හාමුදුරුවෝ කායගත සතිය කියන එක සාංශාරික වශයෙන් උන්වහන්සේගේ ප්‍රධානම සිහිය පැවැත්වීමේ කර්මස්ථානයේ හැටියට උන්වහන්සේ බහුලව පුහුණු කරලා තියෙනවා කායගත සතිය. එතකොට මේ කායගත සතිය පුහුණු කිරි තරම් ප්‍රබලව පුහුණු කරලා තියෙන නිසා අරහත්ත්වයට පසුවත් උන්වහන්සේ හැම විටම කය අනුව පවත්වන්නා වූ සිහියෙන් යුක්තයි. උන්වහන්සේ නිරන්තරයෙන් කරන කියන හැම දෙයකදීම කය පවතින ආකාරය පිළිබඳව අවධානයේ අවධානය පවතිනවා. ඇයිද පවතින්නේ? අර මේ අපේ මහානායක හරු මුලින් කිව්ව කාරණේ වගේ නැවත නැවත අවධානය යොමු කරලා පාඩම් කරගත්තු දේ අවශ්‍ය තැනදී හැම විටම අපිට සිහි කරන්න පුළුවන්. එතකොට උන්වහන්සේ ඒක පුරුද්දක් හැටියට වාසනා ගුණයක් හැටියට කායගත සතිය ප්‍රගුණ කරලා තියෙන නිසා උන්වහන්සේට හැම විටම මේ කායගත සතිය අවදි වෙනවා. ඉතින් එබඳු කෙනෙක් අතෙන් ස්වාමීනි මේ බඳු අතපසු වීමක් වෙන්නට ඉඩක් නැහැ කියලා උන්වහන්සේ මහා සිංහනාදයක් කරනවා එතන. ඉතින් ඒ දේශනාව අවසන් වෙනකොට අර භික්ෂුන් වහන්සේ තමන් කරපු වැරද්ද පිළිගන්නවා පිළිගෙන ස්වාමීනි මුලා වූ කෙනෙක් යම් ආකාරයකටද වරද විසින් මැඩපවත්වන්නේ ඒ වගේ මම මේ ඊර්ෂ්‍යාව විසින් මේ මගේ වරද විසින් මාව යටපත් කළා ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ එහෙම දෙයක් කළේ නැහැ උන්වහන්සේ කෙරෙහි ද්වේෂ සහගතව මම මේ කරපු ප්‍රකාශනයට මට කමා කරන්න කියලා ඊට පස්සේ සමාව එතකොට දැන් මේ විදිහට ඒ යම් ප්‍රමාණයක් අපේ කායගත සතිය කය අනුව සිහිය පුහුණු කරලා තියනවාද ඒ ප්‍රමාණයට තමයි අපිට වැඩ කටයුතු කරනකොට ගමන් බිමන් යනකොට ඒ ඒ කාර්යන්හිදී සිහිය මතුවෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ අපි ඒක ප්‍රගුණ කරලා තියෙන ප්‍රමාණයටයි ඊළඟට දැන් අනුරුද්ධ හාමුදුරුව වගේ දේශනා කරනෝ අනුරුද්ධ මහරහතන් වහන්සේ මහා අභිඥ උනේ කොහොමද සරියුත් මහරහතන් වහන්සේ මහා ප්‍රඥා උනේ කොහොමද කියලා භික්ෂුන් වහන්සේලා විමසනවා. ඒ විමසකෝ අවස්ථාවල උන්වහන්සේලා දේශනා කරන්නේ ආයුෂ්මත්වරුනි මහා අභිඥ උනේ. මහා අභිඥ කියලා කියන්නේ ඒ අභිඥාලා අභිඥාලාභීත්වය තුල විසරද වෙනවා. අභිඥා කියලා කියන්නේ විශේෂ ඥානයන්. ඒතර විශේෂ ඥානයන් ලැබීම පිළිබඳව ඒ තරම් ප්‍රවීණ උනේ කොහොමද? සරියුත් මහරහතන් වහන්සේ අන්නේ භික්ෂූන් වහන්සේලා අතරින් මහා ප්‍රඥුණේ කොහොමද කියලා විමසනකොට උන්වහන්සේලා එහි ප්‍රධාන සාධකයේ හැටියට දේශනා කරන්නේ ආශ්මත්තරුනේ මේ සතර සතිපට්ඨානය. එතකොට කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන මේ අනුපස්සනාවන් නැවත නැවත ප්‍රගුණ කිරීම නිසා එතකොට අවශ්‍ය තැනදී ඒ සමස්තය Tamanට සිහිපත් වෙන්නට ගන්නවා ඒකට අදාළ කාරණා. එතකොට ඒ සිහිපත් වෙනකොට තමයි මේ සියල්ලෙහි අන්තර් සම්බන්ධතාවය සහ ක්‍රියාකාරීත්වය මනවින් දකින්න පුළුවන්. එතකොට තමයි ඒ සම්බන්ධව අනිත් අයට නොපෙනෙන විශේෂ ඥානයන් අවදි වෙන්නට පටන් ගන්න. විශේෂ පැති පෙනෙන්නට ගන්න. ඊට සූක්ෂම දේවල් පෙනෙන්නට ගන්න. එතකොට අනිත් කෙනා මතු පිටින් දකින කාරණේ මේ හොඳින් සිහිය තියෙන කෙනාට ඊට ගැඹුරින් පෙනෙන්නට ගන්න. හිතා ගැඹුරින් දැනෙන්නට ගන්න. එතකොට ඒ තනත්තාගේ ප්‍රඥාව අනිත් අයට වඩා පුළුල් වෙනවා, සූක්ෂම වෙනවා. එතකොට ඒ උන්වහන්සේ මහා ප්‍රඥ වෙනවා. එතකොට මහා ප්‍රඥ වෙන්නට ඒ ප්‍රඥාවෙන් අධික වෙන්නට මූල හේතුව තමයි මේ සතිපට්ඨානය සිහිය මනවින් ප්‍රගුණ කිරීම. ඒකට අදාළ හැම කාරණයක්ම නැවත නැවත හොඳට සිහිපත් වීම. එහෙම සිහිපත් වුණොත් තමයි ප්‍රඥාව අවදි කරන්නට පුළුවන් වෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට අර විදර්ශනාවේදී සිහිය මෙපමණයි කියලා සීමාවක් නැහැ. එක් එක් පුද්ගලයාගේ ප්‍රමාණයට ඒ සිහිය වර්ධනය කරන්නට පුළුවන් සම්මා සම්බුදුවරයෙක් ඒ සිහියේ උපරිම තලයට සීමා අතික්‍රාන්තව එය ප්‍රගුණ කරලා තියෙනවා අනන්ත සසරේ. ඒ නිසා තමයි උන්වහන්සේට සසර ගමනේ කල්ප කොතෙක්ද එහාට ඕනම දෙයක් සිහි කරන්නට. ඒතර අවශේෂ ශ්‍රාවකයන් වහන්සේලාට පුළුවන් වෙන්නේ අනුපිළිවෙලින් ගිහිල්ලා සිහි කරන්න. හැබැයි තථාගතයන් වහන්සේට කල්ප ලක්ෂයකට එහා පැත්තේ සිද්ධියක් සිහි කරන්න ඕන නම් කෙලින්ම ඒ කාරණේ සිහි කරන්නට පුළුවන්. ඒ තරම්ම උන්වහන්සේ සිහිය පුහුණු කරලා එතකොට මෙන්න මේ විදිහට විදර්ශනාව සඳහා අපට ප්‍රධාන වශයෙන් පදනම වෙන්නේ සම්මා සතියයි. එතකොට ඒ සම්මා සතිය ඔය විදිහෙන් අපි මৌলিকව හඳුනාගෙන ඊට පස්සේ අපි ඒක වර්ධනය කරගෙන දියුණු කරගෙන ඊට පස්සේ විවේක නිස්සිත විරාග නිස්සිත නිරෝධ නිස්සිත වස්සග්ග පරිණාමී කියන මේ ක්‍රම හතරට ප්‍රගුණ කරනකොට තමයි ඒ සිහිය කෙලස් නැසීම සඳහා උපකාරණේ. ඒ මොකද දැන් අපිට දේවල් සිහිපත් වෙච්ච ප්‍රමාණයට කෙලස් නැසනවා කියලා නියමයක් නැහැ. දේවල් සිහි කර දෙන්නට පුළුවන් අපේ මනසට. එතකොට මේ සිහි කර දීම ඒවත් එක්ක නැවත නැවත පවතින්නට ಬಹುසුත්ත භාවය ඇති කරගන්නට ඒවයින් වෙන වෙන පැතිවලට අවධානය යොමු කරන්නට හේතු වෙන්නත් පුළුවන් අර විදිහට ධානා අභිඥා ලබන්නට හේතු වෙන්නට පුළුවන් එහෙම නැත්නම් වෙනත් පරේෂණයක් කරන්නට ඒ හේතු වෙන්නට පුළුවන් දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් භෞතික විද්‍යාව පිළිබඳව ගැඹුරු පරේෂණ කරන භෞතික විද්‍යාඥයෙකුටත් මේ කියන සිහිය ඕන කරනවා ඒ කාර්යයට අදාළව එතකොට ඒ කාර්යයට අදාළව සිහිය පැවැත්තුවා කියලා ඒතනත්තාට කෙලස් නසන්නට ඒ උපකාර වෙන්නේ නැහැ. කෙලස් නසන්නට නම් ඒ කරුණු සිහිපත් මෙන්න මේ පැත්තට යොමු කරන්න ඕන. මොකක්ද? මේ කය ගැන අවධානය පවත්වන්නේ කාය විවේකයේ සඳහා. සිත ගැන අවධානය පවත්වන්නේ චිත්ත විවේකයේ සඳහා. මේ ධර්මතා ගැන අවධානය පවත්වන්නේ උපදි විවේකයේ සඳහා. එතකොට ඒ සඳහායි මම මේ සිහිය පුහුණු කරන්නේ. ඒක තමයි විවේක නිස්සිත කිව්වේ. ඊළඟට විරාග නිස්සිත. ඇලෙන්නට නෙමෙයි. නොඇලී කටයුතු කරන්නටයි. රාගයෙන් මිදෙන්නටයි මේ සිහිය ප්‍රගුණ කරන්නේ. එහෙම නැතුව දේවල් ඇලෙමින් බැඳෙමින් පවත්වාගෙන යන්නට නෙමෙයි. විරාග නිස්සිත. ඊළඟට නිරෝධ නිස්සිත. එතකොට හටගත් හටගත් නාම රූප ධර්ම බිඳි බිඳි යනවා. ඒවාහි නිරෝධය ඒ තුලම ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒ කොච්චර නිරුද්ධ වුණත් යලි යලි ජනිත වෙනවා. ඇයිද යලි යලි ජනිත වෙන්නේ? ඒවා ජනිත කරන හේතු ප්‍රත්‍ය පවතෙන නිසා. එතකොට ඒවා නැවත නොහට ගන්නට නම් අනුත්පාද නිරෝධයකට පමනවන්නට ඕන. ඒ කියන්නේ අනුත්පාද නිරෝධය කියලා කියන්නේ යලි නූපදින ආකාරය. යලි නූපදින ආකාරයෙන් නිරුද්ධ වෙන්නේ කොහොමද? නිරුද්ධ වුණාට පස්සේ නැවත හට ගන්නා හේතුප්‍රත්‍ය එහි නොතිබෙන්නට ඕන. එතකොට මේ ධර්මතා එහෙම නැත්නම් අපි පසුගිය අවස්ථාවල කතා කරන නීවරණ, එතකොට නීවරණ ධර්මය මේ මේ හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා. ඒවා වෙනස් කරනකොට ඒ නීවරණය නිරුද්ධ වෙනවා. එතකොට නැවත නොහට ගන්නා தත්ත්වයටපත් කරන්නේ කොහොමද? ඒ යලි යලි හට ගන්නට අදාළ හේතු ප්‍රත්‍ය අහෝසි කරන්නට ඕන, වෙනස් කරන්නට ඕන. එතකොට එහෙම කළොත් තමයි මේක නැවත නොහට ගන්නා தත්ත්වයටපත් වෙන්නේ. එතකොට මේ උත්සාහය මේ මේ සතිය පවත්වන්නේ අන්නේ විදිහට මේ සංස්කාර ධර්මයන් යලි නොහට ගන්නා තත්වයට පමුණුවන්නටයි කියන අවබෝධය ඇතිව ඒ දිශාවට මේ සිහිය මෙහෙවන්නට ඊළඟට වොස්සග්ග පරිණාමී වොස්සග්ග පරිණාමී කියලා කියන්නේ අර විමුක්තිය වොස්සග්ග කියලා කියන්නේ අත්හැරීම දුරු කිරීම කෙලස් දුරු කිරීම. එතකොට කෙලස් දුරු කිරීම සම්බන්ධව වස්තුකාම ක්ලේශකාම කියන මේ කාමයන් අත්හැරීම සම්බන්ධව ඒ සඳහායි මේ ප්‍රයත්නය. එතකොට ඒ නිවන දිසාවට යොමු වුණු ඒ අත්හැරීම සඳහා නැඹුරු වුණු ස්වરૂපයෙන් මේ සිහිය පුහුණු කරන්නට අන්නේ කාරණා වලින් යුක්ත වුණොත් තමයි ඒ තනත්තාගේ සතිය සති සම්බොජ්ජංගයක් බවට පත් වෙන්නේ. එය තමයි කෙලස් නසන්නට නිවන් දකින්නට උපකාර වෙන්නේ. ඉතින් එහෙමනම් අපිට මම හිතන්නේ ලබන සතියේත් අපි මේ සම්බන්ධව කතා බහ කරන එක ප්‍රයෝජනවත් වෙනවා. අපි දැන් ওই කතා කළේ සියලුම යෝගාවචරයන් බොජ්ජංග ධර්ම හැඳින ගත යුතුය කියන කාරණයක් එක්කලා මේ සති සම්බොජ්ජංගේ කොහොමද හඳුනාගන්නේ කියලා. ඉතින් ඊළඟට තව අපි හිදී කතා කළ යුතු ඒවාෙහි නිස්සය කුමක්ද වඩන හැටි කොහොමද බොජ්ජංගයන් වැඩිවීමට හේතු වන ධර්ම මොනවද ඒවා වැඩි යුතු නොවැඩි යුතු අවස්ථා මොනවද ඒවා අපිට එකින් එක කතා කරන්නට අවශ්‍ය නැහැ ඒවා බොජ්ජංග ධර්ම හතම අරගෙන කතා කරන්නට පුළුවන් නමුත් අපි අද සති සම්බොජ්ජංගය ගැන පමණක් කතා කරපු නිසා ඉතිරි බොජ්ජංග ධර්ම 6 පිළිබඳව අපි ලබන සතියේ කතා කරමු මම හිතන්නේ ඒක ලබන සතිය අපිට ඒ කාරණා 6ම සාකච්ඡා කරලා නිමාවටපත් කරන්න පුළුවන් වෙයි. එහෙම පුළුවන් වුණොත් එහෙම එහෙම නැත්නම් ඉදිරියට අපිට තව ඉදිරි සතිවල කතා බහ කරන්නට පුළුවන්. එමනම් අද දවසේ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ කොටස මෙපමණකින් නිමා කරනවා. ඒ ප්‍රමාණවත් කියලා හිතනවා.